ආයුබෝවන්. අද අපි කතා කරන්නේ හරිම සුවිශේෂී සූත්‍ර කොටසක් ගැන බාහිතික සූත්‍රයෙන් උපුටාගත්තු කොටසක්. ඔව් මේකේදී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙක ආනන්ද හම්දුරෝ පිණ්ඩපාත ගිහින් ආපහු වෙනකොට පූර්වාරාමයට වඩිනවා. අන්න එතකොට තමයි පස්සේනේදී කොසල් රජතුමා ආ උන්වහන්සේව දකින්නේ. හරියටම හරි. දැකලා ඉතින් පණිවිඩකාරයෙක් යවනවා මදක් නවතින්න කියලා ආනන්ද හඳුරන්ට කියන්න. ඔව්. ඉතින් මේ හමුවීම ඒකෙන් දිගහැරෙන අර වැදගත් ධර්ම කරුණු ඒ වගේම රජතුමාගේ ශ්‍රද්ධාව මේවා ගැන තමයි අපි අද ටිකක් ගැඹුරින් බලන්නේ. හ්ම්. ඇත්තම කිව්වොත් රජ කෙනෙකුයි භික්ෂුවක් අතර වෙන මේ කතාබහ අපේ කයින් වචනෙන් හිතින් වෙන දේවල් තියෙන්නේ. ඔව් ඔව්. අන්න ඒ ක්‍රියාවලියේ ස්වභාවය ඒ වගේ විපාක මේ දේවල් ගැන හරිම පැහැදිලි තීක්ෂණ කියලා කියන්න පුළුවන්. අන්න එහෙම අවබෝධයක් තෙනවා. හරි. එතකොට මේ හමුවීම සිද්ධ වෙන්නේ අචිරවති ගංතෙරේදී. ඔව්. ගංතෙරේදී රජතුමා ඉතින් බොහොම ගෞරවයෙන් ඇත් පළසක් එහෙම පූජා කරන්න හදනවා ආසනයක් විදිහට. ඉතින් රජතුමා අසුන් ගත්තට පස්සේ බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනව නේද? ඔව්. ඒක අහන විදියත් හරිම සියුම්. කෙලිම බුදුහාමුදුරු ගැන නෙවෙයි අහන්නේ. අහන්නේ මෙහෙමයි නුවණැති ශ්‍රමණ බ්‍රාහමණයන් දොස් නගන නිඳා කරන විදිහේ කායික හැසිරීමක් එහෙම නැත්නම් වාචසික මානසික හැසිරීමක් භාග්‍යවතුන් වහන්සේ තුල තියනවද කියලා. හරිව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වගේ. ඒ වගේ. ඉතින් ආනන්ද හමුදුරන්ගේ උත්තරේ හරිම පැහැදිලි ස්ථිරයි. මහරජ එහෙම දෙයක් නැහැ. ඒ උත්තරෙන් රජතුමා සෑහීමකටපත් වෙනවා. එතුමා කියනවා නුවණැති අය යමක් ගැන ಗುಣදොස් කියන්නේ ඒක හොදට විමසලා බලල කියලා. ඔව් නුවණ නැති අය එහෙම නැහැ කියලාත් කියනවා. ඒ කියන්නේ රජතුමාටත් යම් වැටහීමක් තිබිලා තියෙනවා මේ කාරණාව ගැන. ඒක ඇත්ත. ඊට පස්සේ රජතුමා අහනවා එහෙම නුවණැත්තෝ දොස් කියන ඒ කායික වාචසික මානසික හැසිරීම් මොනවද කියලා. අන්න එතනදී තමයි ආනන්ද හාමුදුරු බොහොම ක්‍රමානුකූලව ඒක පැහැදිලි කරන්නේ. කොහොමද ඒ පැහැදිලි කිරීම? හරි. උන්වහන්සේ මුලින්ම කියනවා නින්දාවට ලක්වෙන හැසිරීම ගැන. ඒක කයින් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, හිතින් වෙන්නත් පුළුවන්. ඒක අකුසලයක්. ඒක සාවජ්ජයි. සාවජ්ජයි කියන්නේ නුවණැත්තන්ගෙන් දොස් ලැබිය යුතුයි වරද සහිතයි කියන එක. ආ වරද සහිතයි. ඔව්. ඒ වගේම දුක්ඛ විපාකයි. ඒ කියන්නේ දුක් සහිත ප්‍රතිඵල ගෙන දෙනවා. එතකොට මේක තමයි අකුසලයක් අඳුරගන්න ප්‍රධාන ලක්ෂණ දෙක. මූලිකව ඕ ඒ තව ගැඹුරට යනවා ආනන්ද හමුදුරෝ තව දුරට කියනවා මේ වගේ අකුසලයක් නිසා තමන්ට පීඩාවක් වෙනවා ඒකට කියනවා අත්ත්ව ව්‍යාබාධය කියලා තමන්ට පීඩාවක් හරි. එහෙම නැත්නම් අනුන්ට පීඩාවක් වෙනවා පර ව්‍යාබාධාය. හරි. එහෙමත් නැත්නම් දෙපැත්තටම පීඩාවක් වෙනවා උභය ව්‍යාබාධාය. තමන්ට අනුන්ට දෙපැත්තටම. ඔව්. ඉතින් තමන් කරන ක්‍රියාවකින් මේ තුනෙන් එකක් හරි වෙනවා ඒක අකුසලයක් කියලයි කියන්නේ. බලන්න කොච්චර ප්‍රායෝගික නිර්ණායකයක්ද කියලා. ඇත්තටම ඒ කියන්නේ අපි කරන කියන හිතන දෙකින් කාට හරි අඩුම ගානේ තමන්ට හරි කරදරයක් පීඩාවක් වෙනවද කියලා බැලුවම හරි. හරියටම හරි. අද කාලේ සමාජ මාධ්‍යයක මොන හරි ලියන්න කලිනුත් මේක ඉතන්න වටිනව නේද? මේකෙන් මට හානියක්ද? අනුන්ට හානියක්ද? දෙගුල්ලන්ට මහානියක්ද? ඒක නම ඇත්ත. හරිම සරල ඒත් ප්‍රබල පරීක්ෂණයක්. ඒ වගේම තව දෙයක් කියනවා. මේ වගේ නින්දිත, සාවජ්‍ය, දුක්ඛ විපාක ව්‍යාපාද ගෙන දෙන ක්‍රියාවලින් අකුසල ධර්ම තමයි වැඩෙන්නේ. කුසල දහම් පිරිහෙනවා. හරි. ඒක අකුසලය පැත්ත. එතකොට නින්දා නොලබන අර ප්‍රශංසාවට ලක්වෙන ප්‍රත්‍ය ගැනත් කියනවද? අනිවාර්යයෙන් මේකත් පැහැදිලි කරනවා. නින්දා නොලබන හැසිරීම. ඒකත් ඉතින් කයින් වචනෙන් හිතින් වෙන්න පුරුවන්. ඒක කුසලයක්. ඒක අනවජ්‍යයි. අර කලින් එක සාවජ්‍යකව වගේ මේක අනවජ්‍ය. ඒ කියන්නේ වරදින් තොරයි, නිර්දෝෂයි. ආ. නිර්දෝෂයි. ඕ. ඒ වගේම සුඛ විපාකයි. සැප ගෙන දෙන ප්‍රතිඵල තමයි තියෙන්නේ. දුක්ඛ විපාක නෙවෙයි. සැප විපාක. වැදගත්ම දේ තමයි ඒක අර කලින් වගේ නෙවෙයි. ඒක Tamanටත් අනුන්ටත් දෙපැත්තටමත් පීඩාවක් ව්‍යාපාදයක් ගෙනෙන්නේ නැහැ. හානියක් නැහැ කාටව. නැහැ. ඉතින් ඒ වගේ ක්‍රියාවකින් වෙන්නේ මොකක්ද? කුසල ධර්ම වැඩෙනවා. අර පිරිහිලා අකුසල ධර්ම තව තවත් පිරිහිලා යනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ කුසලයයි අකුසලයයි අතර වෙනස තියෙන්නේ මූලිකවම ඒකෙන් Tamanටයි අනුන්ටයි වෙන හිතකර හෝ අහිතකර බලපෑම මත. ඔව්. ඒක තමයි හරය. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේත් මේ අකුසල් අත්හැරීම සහ කුසල් දියුණු කිරීම කියන එකම බව ආනන්ද හාමුදුරුව තහවුරු කරනවා. ඉතින් මේ දේශනාව අහල රජතුමා රජතුමා ඉතින් අතිශයින්ම පැහැදෙනවා. හිතාගන්නත් බැරි තරම්. එතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට කැපනම් ඇත් රජෙක් වුණත් අශ්‍රයෙක් වුණත් ගම්වරයක් වුණත් දෙන්නම් කියලා. හම්මෝ. ඒ තරම් පැහැදීම. ඔව්. අන්තිමේදී එතුමා අර අජාසත් රජතුමා එවපු හරිම වටිමා දුර්ලභ බාහිතික කියලා කියන වස්ත්‍රයක් තියෙනවා. බාහිතික වස්ත්‍රය. අන්න ඒක ආනන්ද හාමුදුරන්ට පූජා කරනවා. හැබැයි ආනන්ද හාමුදුරුව මුලින්ම ඒක බාරගන්නේ නෑ නේද? නෑ මුලින් ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කියනවා මහරජ මට අවශ්‍ය තුන්සියර සම්පූර්ණයි කියලා. භික්ෂුවකට අත්‍යවශ්‍ය දේ තියෙනවා නම් අතිරේක දේවල් අවශ්‍ය නැහැනේ. හ්ම්. ඒත් රජතුමා රජතුමා බොහොම ගෞරවයෙන් ආයමත් ඉල්ලීමක් කරනවා. එතුමා කියනවා ස්වාමීනි මේ අචිරවති ගංගාව පිටාර ගලනවා වගේ මේ පිනත් ඉතිරියන් ඉඩ හරින්න. ඔබ වහන්සේ මේ වස්ත්‍රය පිළිගෙන ඔබ වහන්සේගේ පරණ සිවුරක් අනික් භික්ෂුන් එක්ක බෙදා ගන්න පුළුවන් නේද කියලා. ආ ඒක හොඳ තර්කයක්. ඔව්. ඒ පැහැදිලි කිරීමට ආනන්ද හාමුදුරුව එකඟ වෙලා අර වටිනා බාහිරික වස්ත්‍රය පිළිගන්නවා. හරිම ලස්සන සිදුවීමක්. ඊට පස්සේ රජතුමා ගියාට පස්සේ ආනන්ද හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ ළඟට වඩිනවා. ගිහිලා මේ වෙච්ච සිදුවීම ඔක්කොම සැලකනවා. අර වස්ත්‍රයත් එක්ක. ඔව්. අර බාහිතික වස්ත්‍රෙත් පාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එතකොට බුදුහාමුදුරුව මොකද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ පස්ව භික්ෂූන් අමතලා දේශනා කරනවා මහණෙනි පසේනිදි කොසල් රජතුමාට මහත් වූ ලාභයක් වුණා. ඒ මොකද? එයාට ආනන්දව දකින්න ලැබුණා, ආනන්දව ඇසුරු කරන්න ලැබුණා කියලා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන් වගේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබීමම ලොකු ලාභයක් කියන එක. හරියටම හරි. ඇත්තම මේ මුළු කතා පුවතෙම අපිට ගන්න පුරන එක වැදගත් දෙයක් තමයි අර බලයෙන් තනතුරෙන් කොච්චර ඉහළ කෙනෙක් වුණත් පසේනදී රජතුමා වගේ ධර්මයේ ඉස්සරහ නිහතමානී වෙන හැටි ශ්‍රද්ධාවෙන් ප්‍රශ්න කරන හැටි ඒක හරිම වටිනව නේද අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි අර කුසලයයි අකුසලයයි වෙන් කරලා අඳුර ගන්න ආනන්ද හාමුදුරුව දෙන නිර්ණායකය ඔව් අර Tamanට අනුන්ට දෙපැත්තටම හිත කරද අහිත කරද කියන එක. ඒක. ඒක අපේ එදිනදා ජීවිතේ අපි කරන කියන දේවල් ගන්න තීරණ දිහා බලන පුදුම ප්‍රබල කණ්ණාඩියක් වගේ. හ්ම්. කය, වචනය, සිත. මේ දොරටු තුනෙන්ම වෙන දේවල් ගැන සිහියෙන් ඉන්න එකේ ප්‍රායෝගික වැදගත්කම ගැන මේ කතාව අපිට ආයෙත් මතක් කරනවා. ඇත්තටම අපි හැමෝම මේ නිර්ණායකේ නිතරම පාවිච්චි කරනවලම් කොච්චර ගැටු මඬු වෙයිද? ඒකනම් සහතික ඇත්ත. මේ වගේ ගැඹුරු කරුණු සාකච්ඡා කරන ලැබීමත් ලොකු දෙයක්.